මම ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දවස ඇතුළත අපේ කරන වැඩ අතරතුර සැඟවිච්ච ක්‍රියාදාම අතර සැඟවිච්ච තැන් තියෙන අපිට ස්පර්ශ කරන්න බැරි අපිට සංඥා ගන්න බැරි අපි ප්‍රපංච නොකරන අන්නේ ස්ථාන වලට අපි බයයි ඒ ස්ථාන අපි මඟ අරවලා යන්නේ. අපි මේ ස්ථාන වලට නිදිගට වැටෙනවා. අපි මේ ස්ථාන නීරසයි කියලා කියනවා. අපි මේ ස්ථාන කම්මැලි කියලා කියනවා. අපි මේ ස්ථාන අනතුරුදායක ස්ථාන කියලා කියනවා. අපි මේ ස්ථාන වලදී අතරමං වුණා වගේ දැනෙනවා. ඒක නිසා ජීවිතයේ භවනා කරන අය විතර නෙවෙයි ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සංදිස්ථාන රාශියක් තියෙනවා අපිට අහුවෙන්නේ නැහැ. අපිට මේ ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම අපිට මේක අහවල් එක කියලා නමක් මට බඳින්නත් බෑ. සංඥා කරන්න බෑ කාටවත් කියන්නත් බෑ. ඒ වගේම එවැනි දෙයක් ගැන මතකෙට යන්නේ නැහැ ප්‍රපංච කරන්නත් බෑ සැලසුම් කරන්නත් බෑ. මෙව්වා භාවනාවෙන් උපෙන දේවල් නෙවෙයි නිතර සිදුවෙන දේ. නමුත් මේක එනකොට කෙලෙස් සහිත හිත මේකට බයක් ඇති කරනවා. කෙලෙස් සහිත හිත ඒක අනතුරුදායක තනක් විදියට අනාරක්ෂිත තනක් විදියට එහෙම නැත්නම් කම්මැලිකම නින්දිත නින්දට වටන තැනකින් මේක මඟ අරන. අවදි භාවය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස දෙක හෝ වම දකුණ හරහා තියෙන නිමිටි තියෙන අරමුණු තියෙන සංඥා තියෙන තන සතිය පිහිටවීමම නෙවෙයි. ඒ හරහා ගිහිල්ලා සංඥා නැති, නිමිටි නැති, ස්පර්ශේ නැති තැන සතිය පිහිටපු දවස තමයි නිවන් දකින්නේ. මම මේක නැවතත් කියනවා මේ සතිය කියන උපකරණය අපි ගාලා අතුකොටලා ගන්නේ ආනපනිය හරහා තමයි. ආනපනිය නිමිත්ත හරහා තමයි. ආනපන සංඥාව හරහා තමයි. එහෙම නැත්නම් ලෝකෙ අපිට දැනෙන, හැපෙන, ගැටෙන දේවල් හරහා තමයි. නමුත් ඒක දිහා බලහිනකොට පෙනෙයි එහෙම ඕලාරිකව ගොරෝසුට දැන්න මේ ආනාපානයේ කරදරයක් නැතුව බලහිනතොත් එන්නේ එන්නේ එන්නේ ඒකේ නිමිත්ත කෙවිලා යනවා. එන්නේ එන්නේ එන්නේ ඒකේ ස්පර්ශ නැතිලා යනවා. එන්නේ එන්නේ එන්නේ අරමුණු කරන්න බැරි වෙලා යනවා. අන්න එතන තමයි එතෙන්ද යනකොට තමයි අපේ සත්පුරුෂකම වැටෙන්නේ. අපි සත්පුරුෂයෙක් නම් ඒ ස්පර්ශයේ ගෙවෙන තැනටම ගෙනිච්චොත් නිමිත්තක් ගන්න බැරි තැනටම ගෙනිච්චොත් සංඥා කරගන්න බැරි තැනටම ගියොත් එතෙන්ද ගිහිලා හිත දොඩමලු කරන්නේ නැතුව හිටියොත් අන්න නිවන කියලා කියනවා. මොකද එතන සංඥාව ගෙවෙනවා. ස්පර්ශය ගෙවෙනවා. ප්‍රපංච කිරීම ගෙවෙනවා. නමුත් ලෑස්තිලා ගියේ නැති හිත බයක් ඇති කරනවා. ලෑචිලා ගින්න තීත මේක නිකන් Taman නැති වුණා වගේ එහෙම නැත්නම් Tamanගේ අනන්‍යතාවයේ ගිවිලා ගියා වගේ උතුමාකාර හීන් දාඩි දාන්න පටන් ගන්නවා. ඇඟ සැලෙන්න පටන් ගන්නවා සමබර කරගෙන ඉන්න බැරි. එහෙම නැත්නම් පරණ අතීත මතක ගොජ්ජ දාන්න පටන් අර ගන්නවා අඩුව පකන. කොහෙටෝ නැති සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා. ඒ කනට ඇහෙන සද්ද නෙවෙයි. හිත සද්ද හදනවා. නහයට කොහෙදෝ නැති ගඳවල් එන්න පටන් ගන්නවා. දිවට කොහෙදෝ නැති රසවල් එන්න පටන් ගන්නවා. කයට කොහෙදෝ නැති පා වෙන ගති සංඥා එන්න පටන් ගන්නවා. හිතට අනික් ආගම් වල තියෙන දේවල් පවා එන්න පටන් ගන්නවා. ඒ මොකද අර ස්පර්ශ නැති, සංඥා නැති, ප්‍රපංච නැති තැනට අපි තියෙන බය නිසා අපි අර ගංගේ ගහගෙන අනේක ඉදිරි ගහේ තෙලෙනවනේ බේරෙන්න. ඒ වෙලාවේදී හිතේ තියෙන ඕනම පුංචි දෙයක් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ වෙලාවේ රූප ධර්ම නැති වුණාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඕලාරික නිබ්බන්න රූප නැති වුණාට හිත හදාගත්ත රූප මතින් හෝ මේ ජවනිකාව ගෙනියනවා මේ ගෙනියනකොට එයා චේතනාවක් හෝ ඒ ජවනිකාව කරගෙන යෑමට කුලියට ගන්නවා ප්‍රකල්පනාවක් හෝ කුලියට ගන්නවා නැත්නම් අනුසයක් හෝ කුලියට ගන්නවා එනිසා ප්‍රධානම කාමය දනවන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අපි කියන ආමිෂය නැති කරගත්තට ඊට පස්සේ අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් නීවරණත් නැති කරාට ඒක බොහොම අමාරු වැඩක්. ඒකට සමාධියත් උනායි. එතකොට චේතනා වගේක් ඇවිල්ලා මෙයාව නලවන්න පටන් ගන්නවා. කොට පෙරකොදුරුකම් දෙන්න පටන් ගන්නවා. පිනවන්න පටන් අර ගන්නවා. මේ දැන් නම් හරි ෂෝක් මට ඕන දෙයක් කරන්න පුළුවන්. හිතුවපැතු දේවල් කරන්න පුළුවන්. අපි මෙහෙම කරමුද මෙහෙම කරමුද කියලා ඕන චේතනාවෙන් පටන් ගන්නවා. ඉතින් මේ චේතනාව ඇති <clears throat> ඒ චිත්තක්ෂණයේ ඒ ජවනිකාව ගෙනියන්නේ. එහෙම නැත්නම් ප්‍රකල්පනාවෙන් පටන් ගන්නවා නව නිර්මාණ. අලුත් අලුත් දේවල්. මේ අර විවේක හිතනේ හරියට ප්‍රකල්පනෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් අනුසයෙන් පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය අර ආමිෂ ධර්ම අයින් කරන එකම නෙවෙයි. මොකද බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා තපස්සරු හිටියා මේ ආමිෂය අයින් කරලා Brahmacharya රකින්න. ඒක සර්වඥාන්සේ අගය කරා ඒක ලොකු දෙයක් කියලා. මොකද කාමයටම වැඳිලා කාමයටම පහඳින මිනිස්සු අතර ඒක හොඳ දෙයක් බව ඒක ඉස්සලා තේරුම් ගන්න කිව්වා. ඒ ගියාට පස්සේ සමහරක් ඇත්තෝ නිවර්ණත් අයින් කරගෙන තිබ්බා. බුදුහාමුදුරන්ට ඉස්සර වෙලා ඔය ආලාර කාලාම උද්දකාරාම පුත් වගේ ඇත්තෝ අරූප ධ්‍යාන දක්වා දිනු කළ තිබුණා. නමුත් ඒ ඉතුරු වෙච්ච අර හිතේ විවේක හිතේ මේ මතුවෙන චේතනා මේ ප්‍රකල්පනා මේ අනුසය එයත් හිතුවේක ਸਰබලධාරි දෙයියන්ගේ වැඩක් ඒක මනුෂ්‍යයට කරන්න බෑ කියලා. බුදුහන්සේ ඉතින් තමයි ගැහුවේ කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා මේක ඒක චේතනාවක් වශයෙන් අඳුනන්න පුළුවන් නම් කඩන්න පුළුවන් වෙන්න ඕන කියන අදහසක් නිකන් අහම්බෙන් වගේ උත්සජනන්සෙට ආවා. මේ ප්‍රකල්පනාවල් නම් ඒ ප්‍රකල්පනාවල් නතර කිරීමෙන් ওই දෙයයන්ගේ කියන ශේෂ්ත්‍රයට මට යන්න පුළුවන්. ඒ වගේම අනුසය කියන ශේෂ්ත්‍රය අනුසය බව අඳුරන්න පුළුවන් නම් කඩන්න පුළුවන් කියන ඒ කවදාකවත් මිනිසෙකුට හිතන්න බැරි අර ජම්බුරුම තැනට තමයි බුදුසසුනේ තට්ටු කරේ. අන්නේ තට්ටු කරනකොට ඒ කෙනා හඳුනා ගන්නවා මේක එතන ස්පර්ශ කරන්න බෑ. අපි කියනවා නිකන් මදාමත් ගත්ත නිදර්ශනය ගත්තොත් ආනාපාන සතිය භාවනා කරනකොට අපි පටන් අරගන්නේ ආනාපානේ ස්පර්ශ කළ හැක්කකින් සංඥාගත හැක්කකින් ගොරෝසු තැනකින්. එතනින් පටන් ගන්න සතිය පිහිටව ගන්න. ඊට පස්සේ සතිය ගෙනියනවා සියුම් තැනට යනකම්. අල්ලන්න බැරි තැනට යනකම්. ස්පර්ශ නැත්තන්ට යනකම් සතිය පාවා දෙන්නේ. සතිය දන්නා තැන සිට නොදන්නා තැන දක්වාම කොඩිය අරගෙන යනවා. ආන මේදී වෙනකොට ඒ යෝගාවචරයා මේ ආනාපාන සංඥාව ගෙවෙන වෙලාව වෙනකොට ස්පර්ශය ගෙවිගෙන යන වෙලාව වෙනකොට මේක කාටවත් කියා ගන්න බැරි තැනටපත් වෙන වෙලාවට මේ සතිය අසරණ කරන්නේ නැතුව හිටියොත් ඒ කෙනාට අදට වැඩිය හෙට ස්පර්ශ අඩු සංඥා අඩු නිමිති අඩු අනපාණ්ඩ යනවා. හැබැයි එතෙන් යනකොට ඊ යෝගාවචරය මේ බුදුරාහම්දුරෝ අත්දකලා කියපු දේ මතක තියාගන්න. එතෙන්දී ප්‍රකල්පනා වැඩි වෙන ගතියක් තියෙනවා, චේතනා වැඩි වෙන ගතියක් තියෙනවා, අනුසය ගොජ දාන ගතියක් මෙන්න මේ මතුවෙන චේතනා, මෙන්න මේ මතුවෙන ප්‍රකල්පනා, මෙන්න මේ මතුවෙන අනුසය මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ ඒ වෙලාවේදී සම්මා දිට්ඨිය හරහා යෝනිසෝ මනසිකාරය හරහා ඒන චේතනාව හරි වටින චේතනාවක් මට ආවේ මට අම්මට අපට උදව් කරන්න හිතුණා. මට නෑදෑයන්ට උදව් කරන්න හිතුණා. මට මේ රටේ චුටි වෙන දේවල් දැනගන්න හිතුණා. මට මේ ලෙඩ වෙන්න තු ඉන්න හිතුණා. මට මේ නිින්ද විදින්න නැතුව ඉන්න හිතුණා. මට ලාභ සත්කාර වැඩි කරන්න හිතුණා කියලා වගේ මේන ප්‍රකල්පන වලට පොහොර දැම්මොත් එයිනම් ඉතින් අර කාමයට ගියා හා සමාන පටලවිල්ලක් පැටලෙනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ මතුවෙන දේ පවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා එහෙම නැත්නම් න අභිනන්දිතබ්බං න අභිවදිතබ්බං න අජ්ජෝසේතබ්බං. ඒ මතුවෙන අර විවේක හිතට මතුවෙන දේවල් අභිනන්දනය කරන්න එපා. රමණය කරන්න යන්න එපා. රමණය කෙරුවොත් ඒ සංසාරේ ගිනියන්න ඕන කරන ඔක්කොම කුණු කන්දල් ටික එහරහා එනවා. රමණී කිරීම හරහා තමයි ඔය කෙලෙස් බවට පත් වෙන්නේ. එහෙනම් අභිවදිතබ්බ මේ කාටවත් කියන්න යන්නකොටම මේක තහවුරු වෙනවා. මේක මම කොහොමද කාටවත් කියන්නේ අරයට කියන්නේ කොහොමද කියලා හිතනවා කියලා කියන්නේ මේ අනිවාර්යයෙන්ම යෝජනා කරලා ඉස්තිර කරා වෙනවා. රබර් සීල් එක ගාලා අස්සම් කරා වෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේවා කාටවත් කියන්න ඕනේ කියන්න හදනවා කියන්නෙම මේ කුණු කන්දලයක් ඉස්තිරතර කරගන්න. අජෝෂේතම්මන් කියලා කියන්නේ ඒකට බැහැ ගන්නවා. ඒ හීනෙට රිංග ගන්න. රිංගගෙන ඉවරලා ඒක අබිරමණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා න අභිවදිතබ්බං න අජ්ජෝසේතබ්බං න අභි නන්දිතබ්බං කියලා ඒ වෙලාවේදී මේ මතුවෙන දේවල් අපේ සිංහල වචනෙන් කියනවා නම් දීලා දාන එක මේ රට රාජ්‍ය දීලා දානට වැඩිය අමාරුයි. ওই දස දාන වස්තු දෙනවට වැඩිය බොහොම අමාරුයි. නීවරණ ධර්ම ටික දෙනවට වැඩිය බොහොම අමාරුයි. මොකද ඒක කියන්නම හිතෙනවා. ඒක අභිරමණය කරන්නම හිතෙනවා. ඒකට බැස ගන්නම හිතෙනවා. හරියට තමන්ගේ කුසින් වදාගත්ත දරුවා දිහා බලලා සන්තෝෂ වෙන මවක් වගේ. ඒක සන්තෝෂ වීම හරහා තමයි අපි මේ සංසාර ගැටේ ලියා ගන්න බැරි වෙන්නේ. එන්නේ මේ විවේක වේගන එනකොට මේ ගොජ දාන දේවල් ස්පර්ශ කරන්න එපා. ඒකේ නිමිති ගන්න එපා. ඒක ප්‍රපංච කරන්න එපා කියන එක කොයි තාලෙන් කියනවද කියන එක මේ කාම ලෝකේ ඉන්න නැත්නම් කොහොමඩක්වත් ඒ බණ අදාළ වෙන්නෙත් නැහැ වැටහෙන්නෙත් නැහැ අපබ්‍රංශ වෙයි. නමුත් ඒක අතහැරලා ඇවිල්ලා භාවනා කළා යම් ප්‍රමාණයකට සතිය සමාධිය වඩාගත්ත කෙනාට නම් ඒකේ පොඩ්ඩක් මොකද්ද ආමන්ත්‍රණය සංවේදනයක් තියෙනවා. නැති කෙනාට මේවා කතා කරන්න ගියාම ඒ මිනිස්සෝ මේ ඇත්තටම හිතනවා මේ කතා කරන්න පිස්සු ඇදලා කියලා. මේ මිනිස්සුන්ට වෙන වැඩ නැතුවටද මේ මොනවද මේ හොය හොයා ඉන්නේ? ඕක ඕක කරන්න ඕනද නිවන් දකින්න කියලා ප්‍රශ්න කරනවා. නමුත් මේ මේ නිබ්බේධක සූත්‍රය වගේ වමන ලියලා තියෙනවනේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරලම කියනවනේ මේ වැඩේ උඹ මැරෙන්න ඉස්සලා මේක පුරුදු කළ යුත්තක් අඩිය බලන්න ඕනයි කියලා. ආන්නේ බැලිල්ලේදී අපි අම්මලා තාත්තලා ගියේ නැති පාරක අපිට යන්න වෙන්නේ. අපි මෙතෙක් කල තර්ක මනසකින් කවදාකවත් ගියේ නැති පැත්තකට යන්න වෙන්නේ. ඒක නිසා හරි බයක් එනවා. හරිම අසරණ ගතියක් එනවා, පාළු ගතියක් එනවා. ඒ නිසා එතනදී මොකද්දෝ ක්‍රමයකට ශ්‍රද්ධාව අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ මේ පාර ගියේ පාර ගිහිල්ලයි මේ කතා කරන්න කියන ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ වගේම සීලෙක පිළිටන්න ඕනේ මෙහෙම ඉඳලා පැටලිලා මැරලා ගියත් කමක් නැහැ කියන සීලය අවශ්‍යයි. නමුත් ඊටාමත්ම ගැඹුරින් කියන්න ඕනේ මේ වෙලාවේදී මානසික සෞඛ්‍ය අවශ්‍යයි. යම් කෙනෙකුගේ මනස හීනමානයට හෝ අදිමානයට ගිය කෙනෙක් නම් මෙන්න මේ වගේ වෙලාවක අරක මේ දෙගුණ තෙගුණ වෙලා එන්න පටන් ගන්නවා. අර තිබුණු දුර්වලතාවය ගොජ දාගෙන එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්ද යන කෙනා පින්වන්ත කෙනෙක් වෙනවා. සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ කායිකව සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ මානසිකව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ සීලය තියෙන්න ඕනේ ලෑස්තිලා යන්න ඕනේ ලෑස්තිලා ගියොත් තේරෙන පටන් ගන්නවා අර සංඥාවල් ගෙවිගෙන යනකොට ස්පර්ශ ගෙවිගෙන යනකොට කොහෙදෝ නැති කුණු කන්දල් ඇදිලා ඇදිලා එන්න පටන් ගන්නවා. ඒවා අභිනන්දනය කරන්නේ නැතුව, අභිවදනය කරන්නේ නැතුව, අජෝසනය කරන්නේ නැතුව නැත්නම් නේතම්මම නේසෝමසින්න මේසෝ අත්තා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න නම් කට ඇරලා කියන්නේ එකම සාස්ෘණ වංශනමක් විතරයි බුදුහාමුදුරුවෝ විතරයි. කිසිම තැනක මේ මාතුකා මතු කරගෙනවත් නැහැ. මතු කරලා පිළිපැදිය යුතු ආකාරයකුත් කියලා දෙන්නේ නැහැ. ඉතින් මේකේ සෝචනීය තත්ත්වය තමයි අවුරුදු 2600ක් යනකොට ලංකාවේ ඉතිහාසයේ අවුරුදු 1500ක් විතර යනකම් ඉතාම ලස්සන මේ ධර්ම කොටස තිබුණා. අනුරාධපුර යුගයේ ස්වර්ණමය යුගයේදී හාමුදුරු කෙනෙකුට ඇඟිල්ල දික්කලා කියන්න බැරිලු මේ හාමුදුරු මාර්ගඵල ලැබලා නැහැ කියලා. ඉන්නා තාක් හාමුදුරු මාර්ගඵල ලැබලා. ඕගොල්ලෝ දකින්න ඇති මෙතන නිසන් වලින් පල්ලෙහාට යනකොට මෙතන අම්බලමක් තියෙනවා. මොකද කියන්නේ ආසන ශාලාව කියලා. ඔතන ගිහිල්ලා තමයි සංඝයා වහන්සේලා උදේට කැඳ ටිකක් බඩ දැවිලා තියෙනවා නම් ගමට ගිහිල්ලා බින්ද පාති කරන්න ඇවිල්ලා කැඳ ටිකක් කන්නලා කැඳ ටිකක් බීලා දවල් දාන වෙනකන් ඔතන භාවනා කරනවා. ඊට පස්සේ දවල් දානෙට එනවා අරගෙන ඉනවා. සමහර සංඝයා එක වේලයි වළඳන්නේ. ඒ ඇත්තෝ යන්නේ දවල්ට පමණයි. බඩදවිල්ල තියෙන එක නා උදේ පාන්දර ගමන ගිහලා ඒකට ඒ කැඳ රස්නියෙන් තියෙන්න ඕන නිසා අරණියට අරගෙන එනකොට නිවෙන නිසා ඔය දොලක් ගාව තියෙන ආසන ශාලාවක් හදලා තිනවා. ලංකාවේ හැම ගමකටම ආසන ශාලාවක් තිබිලා තියෙනවා. එකම ආසන ශාලාවක් තිබුණ නැතුව මේකේ ඉඳගෙන rahat වෙච්චි කෙනෙක් නැහැ කියන. හැම ආසන ශාලාවක්ම උදේ දානේ දවල් දානේ අතරේ භාවනා කරපු හාමුදුර කෙනෙක් rahat වෙන්න පාවිච්චි කරලා තියෙනවා. මේ තරමටම තිබුණු මේ නෛර්යානික සද්ධර්මයේ අද බුද්ධාගමක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස ගේන પરම්පරාව කැඩිලා තියෙනවා මොකද හේතු සාධාරණ හේතු තියෙනවා බටහිර ආක්‍රමණ තිබුණා තද බල මැලේරියා වගේ වසංගත තිබුණා බැමිණිටියා සාය වගේ තද බල ඉඩෝර කාලාවා ඉතින් ඒ නිසා මේකේ කට්ට විතරක් ගෙනාව කුරුඹක උඹේ වගේ ඇතුළ හිස් මේ මෑතක් වෙනකන් මේ ධර්ම කොටාස මතු කෙරුවේ නැහැ. මතු කරන්න පදනමක් තිබුණේ නැහැ. මතු කරන්න හොඳ මේ බල හමුදාවක් හිටියේ නැහැ. මතු කරන්න හොඳ මේ වාතාවරණයක් තිබුණේ නැහැ. ඉතින් මට හිතෙන්නේ මේ අපේ પરම්පරාව අපි පත්නා බැලුම් බලලා ඇවිල්ලා තියෙන මේ මේ මේ මතුවෙන යුගයේදී අපි මේ පාන් කණ්ඩාය, බනිස් කණ්ඩාය, ඩොලර් ගණන් කරන්නයි ආපු පිරිසක් නෙවෙයි. අපි වෙලා තියෙන මේ ධර්මයේ යම් දවසක මේ ගම්බීර කොට්ටාස මේ මේ ශුන්‍යතා පරිසංයුක්ත කොට්ටාස එහෙම නැත්නම් මේ නිබ්බාන පරිසංයුක්ත කොට්ටාස මතුවෙනවා බලාන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පහන් කන බටර් කන කට්ටිය කාගත්තා. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. අපිට ආපු වෙලාවේ මේ හම්බ වෙච්ච වෙලාවේදී මේක සඳහා උරදීලායේදී කටයුතු කරනවා නම් අපිට අර අතරමඟදී ඇතිවෙච්ච අර හිස්තන විනාප විදර්ශනා පරපුර නැවතත් අතුයිටි වීදෝලා හදාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් මෙතනදී මේ කියන්න ඕනේ නැති වචනයක් මම මේ කියන්නේ මේකට තියෙන ප්‍රධානම බාධාව බුද්ධාගම. විනාගමක් විනාගමකින් කවදාකවත් මේකට අත තියන්නේ. අත තියන්නේ බුද්ධාගකාරය. බුද්ධ ධර්මයේ ලස්සනට හැදීගෙන එනකොට බාධා වෙන්නේ ඒක හරහා. අනේ කවුරුත් පටලවා ගන්න එපා. මහත් බුද්ධ ආගමේ. පටලවා ගන්න එපා. මම මේ කියන දේ තේරුම් ගන්න නිසා ඒක පුළුවන් තරම් හංගලා කරන්න. කදාකවත් කියාපාන්න යන්න එපා. කියාපාන්න ගියාට පස්සේ අපිත් මේ ප්‍රේමෙන් හදාගත්ත අය හරහා තමයි මේකට බාධා වෙන්නේ. ඒක නිසා මේ සංඥාව ගෙවම් කරන වෙලාව වෙනකොට ස්පර්ශය ගෙවම් කරන වෙලාව වෙනකොට ප්‍රපංච ගෙවම් කරන වෙලාවට සංඥා ප්‍රපංච ස්පර්ශ ගෙවම් කරපු කෙනෙක් එක්ක විතරක් කතා කරන්ද අනිත් එක්ක කතා කරනවායි කියලා කියන්නේ තවත් ප්‍රපංචය. තවත් සංඥා කොට ගහිලා තවත් ස්පර්ශය. ඒක නිසා එnde එnde එnde ඒ කතා කරන්න පුළුවන් පිස්සකේ ගමන අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. නමුත් ඉන්න බව තේරෙයි. මේ ලෝකේ ඉන්නවා මේ කට කතා කොට කොට කතා කර කර අනුන් පටලවා ගනිමින් යන මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව එයාට ඒක හීනේ දකින්න ඇරලා තපන් නිප්පංච රාමෝ හෝති නිප්පංචරතෝ නිප්පංච අනුයුක්තෝ ප්‍රපංච කරන්න නැතර නිප්පංච කරනවා නිප්පංච රාමතාවයක් ඇති කරන නිප්පංචම්පේ අනුගම අනුගමනය කරනවා ඒක නිසා මුද්‍රඥානංශය සඳහන් කළා තියෙනවා ආකාශයේ පදන්නත්ති සමනෝනත්ති බාහිරා පపంచ රත් පపంచාබි රතෝ පජා නිප්පපංචා තථාගත මහනි මේ ආකාශي කුරුල්ල ගියාට පාදප ලකුණු හිටින්නේ නැහැ ආකාශේ පදන් නැති සමනෝ නැති බාහිරා මේ ශාසනයෙන් පිට ශ්‍රමණෙක් නැහැ ඒ වගේ නිකන් පැවිද්දෝ කියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒකේ තමයි මේ ජනතාව මේ මේ මේ පු탁 ජනයා වැඩිම ප්‍රපංච රසවත් කරන જાතියක්. ප්‍රපංචාභි රතා ජාපජා. නිප්පපන්තාව තථාගතා. තථාගතවරු ප්‍රපංච හලණ්ඩයි කතා කරන්නේ. ප්‍රපංච හලණ්ඩයි ජීවන රටාව හදාගන්නේ. ප්‍රපංච හලණ්ඩයි ආජීවය සකස් කරගන්න එක ලියවල ඒ ප්‍රපංච කිරීමෙන්තරෝ පැමිණිච්ච දෙයට ඍජු මොන දීමකින් කටයුතු කරනවා. අරගොල්ල කොච්චර සැලසුම් හැදුවත් කොච්චර සමීකරණ හැදුවත් කොච්චර කෙරුවක්වත් හැම එකකම තියෙන තණ්හාමාන දිට්ඨිය අනුව ප්‍රපංච කිරීම පමණයි. තථාගතවරු නිප්‍රපංච දිගේ තමයි යන්නේ. ප්‍රපංච කිරීම ලැජ්ජා කරනවා. ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත තත්වයකටපත් කරගන්නවා. මගේ හිත විවේක වෙනකොට කාබාසිනියා කරන්නේ පිටින් එන එකක් නෙවෙයි, ඇතුළෙම කතාව. අන්නේ ඇතුළේ කතාව පිළිබඳ ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත තත්වයටපත් වෙච්ච කෙනාට කියනවා සීක පුද්දලෙක් කියලා. ඒ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක් කියලා, සකදාගාමී වෙච්ච කෙනෙක් කියලා. ඒ පුද්දලට ඒත් එනවා. අර පුරුද්දට තාම ගොජ දානවා. හැබැයි එයා කවදාකවත් ඒක තව කෙනෙකුට අඟවන්නේ නැහැ. තව කෙනෙක් ඒක පටලවන්නේ නැහැ. වචනට දාන්න යන්නේ නැහැ. එහෙමම පැත්තකට කරලා තියෙනවා. ඒක නිසා ඒ පුජ්ජිහිත්‍යක් සර්වචනාසී ඉන්න කාලේ වෙලා තියෙනවා මේ මේ සර්වචනචිත උපස්ථාන කරලා හාමුදුර කෙනෙක් කියලා තියෙනවා සුසීම කියලා. ඉතින් ඒ මොකද කරන්නේ හොඳ ලස්සන ගඟක් අයිනේ සර්වචනසේ වැඩ ඉන්න කාලේ මේ දෙන්න විතරයි. බුදුහාමුදුරුවෝයි මේ සුසීම හාමුදුරුවෝයි. දවස සුසී මහඳු කිමිකලා නදිය තීරේ පින්න පාත යනවා. ගියාට පස්සේ දකින්න ලස්සන අඹ උයනක් ගංගා ඉනේ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට නිකන් දොළ දුකක් වගේ පහළ වෙනවා. අනේ මට මේක ඉඳගෙන භාවනා කරන්න නැත්තම්. ඊළ බුදුහාමරණ කියනවා අනේ අවසරයි ස්වාමීන් වහන්සේ ලස්සන අඹවණයක් තියෙනවා ගඟක් අයිනේ. මන්ට ආසයි භාවනා කරන්න. බුදුරජාණන් කියනවා කමන්නේ මට උපස්ථායකෙක් නැති නිසා පොඩ්ඩක් ඉවසන්න කියලා. ඉතින් ඒ ශාන්තිගේ හිතේ ඉච්චර හරියන්නේ නැහැ. ඉතින් බුදුහමරට උපස්ථාය නැසන් රටේ. නැත්නම් ආයෙත් කුටියට ගිහිල්ලා කල්පනා කරන හිතනවා යකෝ මේ හම්බෙච්ච අවස්ථාව මේ වැඩේ කරගත්තේ නැත්නම් හම්බ වෙන්නේ නැහැ කියලා ආයෙත් ගිහිල්ලා කියන බුදුහමරට අවසරයි ස්වාමීන් වහන්සේ. වරක් ප්‍රතික්ෂේප කරා. ඒ වුණාට මට හරි ආශාවක් තියෙනවා මේ කිනිකලා නදී තීරේ මේ අඹවණේදී කියලා භාවනා කරන්න මට අවසර දෙන්න. ඔබ වහන්සේ බුදු වෙලානේ. මට වැඩ තියෙනවනේ ස්වාමීන් වහන්සේ තව කියලා බුදුහාමුදුරන්ට නිකන් කෙනහිල්ලක් කරා. ඊළඟට කියනවා මම ඔබට කියන්නේ තව කෙනෙක් එනකන් උපස්ථාන කෙනෙක් එනකන් ඉවසන්න කියලා. වේවනාක ඔබේ හිණි ඔබ දැකගන්නේ මට ප්‍රශ්නයක් නැහැ. හ්ම් කියලා යනවා මෙයා. තුන්වෙනි සැරේ යනවා අනම්මනම් මොකොත් නැහැ ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම දෙසරක් වා බෑ කිව්වා ඔබ හන්දේ බුදු වෙලා. මම යනවා. මම යනවා භාවනාව. ඉතින් බුදුහාම කියන යන්නේ භාවනාවට නම් ඉතින් මම මොකද කියන්නේ කියලා. ජීවිතේ වැදගත්ම වැඩේ නෑ නේ. ඉතින් භාවනා කරන්න යනවනම් මම මොනවා කියන්නද කියලා පාත්‍ර බිම තිබ්බ ගියා. ගිහිල්ලා මෙයා ගඟේ නාලාවිලා භාවනා කරනවා ඉඳගෙන දැන් ඉතින් අර සියලු දේ සම්පූර්ණයි. එන්න පටන් ගන්නවා කාම හිතවිල්ලක් මොන තාලෙන්වත් ඉන්න බෑ වැగిරෙනවා. අන්තිමට කල්පනා කරලා බලනකොට මෙයාට හොඳටම හිත පහළ වෙනවා පැවිදි වෙලා උපැවිදි වෙන්න. මේ කාම හිතවිල්ල ඒ තරම්ම මේ මිනිස්සයා අඹරනවා. ඇත්ත එක ඇරලා බලනකොට පේනවා බුදුහාමේ මම දැන් කොච්චර අනතුරුදායක තැනකද ඉන්නේ කියලා ඒ කාම හිතවිල්ල මොන විදිහකට නැතර කරන්න බෑ දුවගෙන යන්නේ හොඳ වෙලාවට බුදුහාමුදුරුවෝ. ඉල්ල කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මම කිමිකලා නදී මට මනාප තැන ගිහිල්ලා ලස්සනට භාවනා ඉදගෙන භාවනා කරා බුදුමා කවදාකවත් නැති විදිහට බුදුහාමුදුරුවෝ ඉඳද්දී කොහොඳට මතක තියාගෙන ඉන්න නික්ලේශි කෙනෙක් ගාව ඉඳද්දී කාම හිතවිල්ල ලැජ්ජ වෙනවා. ඒක හරි ලස්සන සෙල්ලමක්. ඒක තියෙන්නේ නික්ලේශ කෙනෙක් ආව ඉන්නකොට කාම හිතවිල්ල මතුනට එයා ලැජ්ජ වෙනවා. ද්වේෂ හිතවිල්ල අපවම ලැජ්ජ වෙනවා. නීතිමත් හිතවිල්ල ලැජ්ජ වෙනවා. උදාර ප්‍රබල ආලෝකයක් ආව ඉන්න කෙනාට ඒක වදින්න තු ඉන්න බෑ. දැන් බුදුහාමරන් ඈත් වෙච්ච ගම බක්කාලා එනවා. බුදුජනනාංශේ සඳහන් කළා කියනවා ඒ මිනිසයාට මෙන්න මේ විදියට මේ මේ කල්යාණ මිත්‍රය දැක්කට පස්සේ අතහරින්න එපා. සීලය කඩා ගන්න එපා. වීර්ය නැති කරන්න එපා ආදි වශයෙන් ಗುಣ ධර්ම ටිකක් සඳහන් කරලා ඒ අරසවියේතු පැතිකඩ අරසවියේතු පැති පිළිබඳව ප්‍රශ්න කිරීමක් කරනවා ඒක ලෙවල්ලා රූප ධර්ම පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංස්කාර පිළිබඳව විඥානය පිළිබඳව විග්‍රහයක් කරනවා හොඳට හිත හදලා බනින්නේ ඔබට මම තුන් සැරයක් කියද්දී අත කඩාන ගියා කියලා මොකක්වත් කියන්නේ නැතුව මේක ඉතින් කාටවත් වෙනවා බුදු කෙනෙකුට ඉති වෙන කරන්න දෙයක් නෑ උපදෙස් දෙන එකනේ. අන්න ඒකෙදී සංඥා සම්බන්ධව මේ සුසීම ස්වාමීන් වහන්සේට බුදුචාන් වහන්සේ මතක් කළා තියෙනවා යාකාති සංඥා අතීතනාගත පච්චුප්පන්න ඕලාරිකං වා සුකුපං වා අජත්තං වා බයිද්දං වා හීනං වා පණීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං සංඥං නේතං මම නේසෝ අමස්සි මේසෝ අත්තාති එව මේතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං සුසීම උඹට රූප පිළිබඳවත් මේ කතාව කියලා සංඥා පිළිබඳව කතා කරලා තියෙනවා යං යං යංකින්චි සංඥං යන්න යම්මෝ සංඥාවක් මොකක්කෝ සංඥාවක් අතීතයේ සම්බන්ධයක් වෙන්න පුළුවන් අනාගතයේ සම්බන්ධයක් වෙන්න පුළුවන් වර්තමානයේ සම්බන්ධයක් වෙන්න ඕලහරි කංවා සුකමයි තාම ගොරෝසුට ප්‍රකටව ප්‍රසිද්ධ වෙන එකක් වෙන්න පුළුවන් නැත්නම් ඊටාම සූක්ෂම එකක් වෙන්න පුළුවන් එතෙන් ඇතුළත එකක් වෙන්න පුළුවන් තමන්ගේ මේ කය හා සම්බන්ධ නැත්නම් බාහිර එකක් වෙන්න පුළුවන් සමීප එකක් වෙන්න පුළුවන් දුර එකක් වෙන්න ප්‍රනීත එකක් වෙන්න පුළුවන් නැත්නම් තුච්ච පහත් එකක් වෙන්න පුළුවන් ඒ සියලුම සංඥා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා මනා නුවණින් දැකලා සම්මප්පඤ්ඤාය දත්තප්පං දැකලා අතහැරලා දාන්න මොන දෙයක් ගත්තත් සංඥාව හරහා හොඳක් එන්නේ නැහැ එන්නෙම කුණක්ම තමයි ඒ නිසා අපි සංඥාව වඩලා ඇත්තටම ආනාපාන කරනකොට ආනාපාන සීතල උණුසුම් බයව ආස්වාස් ප්‍රසවාස වෙනස්කම් ආදී හුන්නට සංඥාව වඩනවා. පරියන්ක මුලදී හුන්නට වඩලා ඒ වඩාගත් දේවල් දැක දැක දන දන ආනාපාන ගෙවෙනකොට හැලෙන හැටි, ගෙවෙන හැටි, ඡය වෙන හැටි, වැය වෙන හැටි බලනකොට තේරෙනවා අසක කොච්චර මුලදී ආනාපානය හරහා සංඥාව වැඩුවත් බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන අපිට අභ්‍යාසය දීලා තියෙන්නේ ආනාපාන ස්පර්ශය ගෙවිගෙන යනකොට අර සංඥා ටිකත් එහෙම ගෙවෙන. හොඳට වඩපු කෙනාට ගෙවෙන හැටි හොඳටම තේරෙනවා. හොඳට වඩපු නැති එක කරන්න මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන උපක්‍රමයේ ඉස්සෙල්ලා සංඥාවත් එක්ක හොඳටම යාළු වෙන්න කියනවා. සංඥාවේ අග මුල සේරම අල්ලන්න කියනවා. අලගිය මුලගිය වැලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සේරම අල්ලන්න කියනවා අල්ලලා වට්ටට හොඳට කොටු කරගෙන ආනපනි ගෙවෙනකොට මොකද වෙන්නේ බලන්න. ආනපනි ගෙවෙනට අර ලස්සනට හදාගත්ත සේරම සෙල්ලම් කරන රසෙ පොඩි ගිලා පොඩි වුන් තමන්ගේම සෙල්ලම්ගේ කඩලා දානවා වගේ මේ සංඥා ගෙවන් වෙන හැටි ස්පර්ශ ගෙවන් වීමට සරල සමාන්තරයි. අන්න එතෙන්දී ප්‍රපංච කරන්න එපා. අන්න එතෙන්දී ගොජ දාගන්න එපා. පෑදිදියට බොරදී එක් වෙන්න දෙන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා. ඒක උඩ ප්‍රකල්පනා එයි. චේතනා එයි අනුසේ එයි එව්වත් සංඥා වශයෙන්මයි එන්නේ වෙලා ඒකක්වත් ඇඟි හැප්පෙන්නේ ඒ ඔක්කොම ප්‍රශ්නයක් වෙන්නේ ඒක මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක මගේ ආත්මය කරගත්තොත් ඒක අභිරමණය කරන්න ගියොත් ඒක කාටද කියන්න හිතුවොත් ඒකට බැසගත්තොත් මේ ඔක්කොම මෙච්චරක් ගෙවම් කරපු එකේ මේ මේ යකඩ මල්ලට ගුල්ලු ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කතාවක් තියෙනවා ඒ වගේ අච්චර ගිවන් කරපු මේක ගැන අපි අහුවෙන අහුවිල්ලෙන් අපි සංසාරයක් ඇති කරගන්නවා. හරියට කාමීත්‍යාචාරයක් කරුවා වගේ. සතෙක් මැරුවා වගේ. හොරකමක් කරා වගේ අර මතුවෙන පුංචි සංඥාව ආයෙ කොක්ක දාන. හැකිලක් බාටපත් වෙන සංයෝජනයක් බාටපත් වෙන. ඒ කොක්ක අල්ලන්නේ නැති වෙන්න මේක දිගහැර ගත්තොත් කොච්චර ආවත් ඒක ඊට පස්සේ පැටලෙන. ඒ නිසා අපි යන්න ඕනේ ඉතින් එනකොට নানা ආකාරයෙන් තණ්හා ඇති වෙන සිද්ධි සිද්ධ වෙනවා. සිටිවිලි එනවා දැනෙනවා ලෝකෙමුත් හම් වෙනවා নানা ආකාර මේ ප්‍රතිචාර ඒ වගේම මාන්නේ ඇති වෙන අනන්තවත් වෙන්න පටන් ගන්නවා හිතා ගන්න බැරි දේවල් වෙනවා ඒ චෝක කියා පාන්න පටන් ගත්තොත් වැඩි වෙනවා ඒ වගේම දෘෂ්ටිය දැන් මමත් මමත් හොඳ කෙනෙක් මමත් සිල්වන්තයෙක් මමත් ඊයේ වගේ නෙවෙයි මම දැන් මේ විදිහට එන්න පටන් අරගත්තා ඊට පස්සේ මම කතා කරන්න යන්න යන්න යන්න යන්න අර ප්‍රපංච කරන්නේ වැඩි වෙනවා නිසා එතනදී මේක උපයන එක ජයන දක්ෂකමක් ඒක පිළිබඳව කතා කරන දෙයක් නමුත් මේ උපේපක ආරසා කරන්න කාටවත් තේරෙන්නේ ඒක සර්වඥයන්සේ පැහැදිලිවම කියනවා මේක උපයාගත්තට ඒක අරස කරන දන්නේ ඒකට බුදුබණ අහපන් පරතෝഘോഷේ තියාගනින් බුදුරුවක එකඩ උනේ අර උදැල්ලෙන් අයින් කරන බුදුන් කුණු අයින් කරලා මේ කන් ඇන්දෙන් අයින් කරන්න වෙනකොට ඕක කරඬුවක තැම්පත් කරලා ඉනිය ගහගන්න එපා ඕකත් විසිකොල ගන්න ඔක විසිකිරීම හරහා තමයි මේ තණ්හාව, මාන්නේ, දිත්‍ය කියන ඒ දේවල් නැතර කරන්නේ. එතකොට එතෙන්ට යනකොට අපි වැඩේට බහින්නේ ස්පර්ශය ගෙවන් කිරීම හරහා. මේ විදිහට යම් කිසි කෙනෙක් ආනාපාන භාවනා කරගෙන යනකොට නොදැනී යන තැනට එනකොට බය වෙනවා වෙනුවට, චකිත වෙනවා වෙනුවට, නිදිය ගන්නවා වෙනුවට මේකට අවදි වෙන්නයි සතිය අවශ්‍ය කරන්නේ. මේකට අප්‍රමාද වෙන්නයි අප්‍රමාදය අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් අපේ හිත নানা ආකාර දහංගට දාලා මේකෙන් පිටපයි. එක්ක නිදා ගන්නවා එක්ක හයියෙන් හුස්ම ගන්නවා එක්ක නැත්නම් සැක කරනවා එහෙම නැත්නම් ගමන අසුද්ධ කරන්න බැරි නෑ කියලා පශ්චාත්තාප වෙනවා নানা ආකාරයෙන් අර පිරිසුදු වේගන එන එක කෙලසෙනවා ඉතින් මේ සම්මා දිට්ඨිය ඕන කරන්නේ අන්නේම ස්වභාවයෙන් පිරිසිදු වේගන යන පද්ධතියට බාධා කරන්නේ නැතුව එහෙමම පිරිසිදු වෙන්න ආරිනවා ස්පර්ශය පුළුවන් තරම් ගෙවෙන්න ආරිනවා සංඥාවල් ඒක කියා ගන්න බැරි තැනට යන බලාපොරොත්තු යනවා එසින්දි ප්‍රපංච කරන්න වෙන ගතියක් කෙලෙස් සහිත හිතේ තියෙනවා තමන් ඒකට අත දෙන්න යන්න නරකයි. තමන් ඒකට ආධාර කරන්න නරකයි. අනුග්‍රහ කරන්න නරකයි. අනුග්‍රහ කිරීමම තමයි මගේ තියෙන චපලකම. අනුග්‍රහ කිරීම තමයි මගේ ෂටගතිය. අනුග්‍රහ කිරීම මගේ වංචනික ගතිය කියලා හිතාන මම ෂට වෙන්නේ මම වංචනික වෙන්නේ වංචනික වුණොත් ඒ පොඩි දුර්ලභම හරහා මේ ප්‍රපංචකරණේ සම්පූර්ණ ලෝකයක් පවතින ලෝකයක්ම වල අලුතෙන් සංසාරයක් හදලා දෙනවා. ඒ නිසා අන්නේ තින්න අඩු කරගත්ත කෙනාට භාවනා නොකරන කෙනාට වැඩිය තද බල වගකීම. තද බල භාර ධූරයක්පත් වෙනවා. මෙන්න මෙතනදී ප්‍රපංච කරන්නේ නැතුව. මඤ්ඤණා කරන්නේ නැතුව, තණ්හාමාන දිට්ඨියෙන් බලන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද තණ්හාමාන දිට්ඨි ඉබේ එනවා ඉතින්. ඒක ඒක මේ ධර්මතාවයක්. ඒක කෙලෙස් වල ස්වභාවයක්. ඒකට කියන අපි කෙලෙස් බලමුළු කියලා. ඒ ඇවිල්ලා දඟල් වෙලාවේ අත දෙන්න එපා. ඒකට අනුග්‍රහ කරන්න එපා. ඒක හරියට මේ නියපොත්තෙන් කඩලා දානවා වගේ එනකොටම දැනගන්න ඕනේ මේක ප්‍රපංචයක්. මේක මඤ්ඤණාවක්. මේ ඇවිල්ලා තියෙන්නේ අර විවේක හිත කාබාසිනිය කරන්න. මේ විශ්‍රාම හිත කාබාසිනිය කරන්න. හුදකලා වෙච්ච එක කාබාසිනිය කරන්න. ඉතින් ඒක තේරුම් අරගන්න බුදුහාමතුරු කියනවා මට කින්ද බෑ ඉතින්. මට ඇවිල්ලා උඹට කියලා දෙන්න බෑ. ඒ නිසා මම අසරණයි. ඒ නිසා මට උඹට කළ හැක්කක් නෑ. මට කිය දෙහැක උඹට මෙතෙන් එනකන් කිය හැකි. හැබැයි ඇති කරගත්තේ පිරිසිදුව, ඒ ඇති කරගත්ත විස්රාමයේ රකින්න මට උඹට වඳින්න පුළුවන්. පෙන්න පුළුවන්. අනේ කරපන් කියලා කියන්න පුළුවන්. නමුත් මට ඔය දේ කරන්න බෑ. ජානික් ශාස්ත්‍රවරු කිව්වේ මොකද්ද? මට යාතිකා කරපන් මම උඹව ගලවන්නම්. බුද්ධ ජනසික මට කුමඩක්වත් කරන්න මේ ඔබේ තකතිරු ක්‍රමේ ප්‍රමාණයට අච්චර කුණු කන්දල කයින් කරලා ගත්ත මේ පිරිසිදු එක මත තණ්හා කරන ආය දෘෂ්ටි කරනවා ආය මාන්නේ ගන්නවා එතෙන්ද තීන්දුන් දල්වාගත් වීර්යයක් සහ නොසැලෙන ශ්‍රද්ධාවක් සතියක් මෙතෙන්ට එනකම් පිරිසුදු කරගත්ත මම මේ ටිකේදී වාග් බහුල්ලයට යන්නේ නැහැ හීන ලෝක මවන්නේ නැහැ අනුන් මේකට පටලවා ගන්නෑ බීරෙක් වාගේ මොනවත් ඇහුනට නෑ වුණා වගේ මොනවද දැක්කට ඔට්ටෙක් වගේ විශාල ඥාන පහළ වුණාට ගොළුෙක් වගේ අනික් කෙනෙකුට උදව් කරන්න හේතුණාට කොරෙක් වගේ වෙන මොනක්වත් බැන්නම් මිනිහක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මම හිතන්නේ මේට වැඩිය කියන්න වචන තියෙනවායි කියලා. මේ වචන වාග්මාලාවේ මෙතෙන්ට ගියාට පස්සේ උඹ බීරෙක් වගේ හිටපන්. උඹ පොට්ටෙක් වගේ හිටපන්. උඹ මෝඩෙක් වගේ හිටපන්. උඹ කොන්දමන් නැති එකෙක් වගේ හිටපන්. ඔබ මලමිණියක් වගේ ඉඳලා හරි මේ ඇති වෙච්ච පිරිසුදුකම බේරගන්න. මේකට තියෙන ප්‍රධානම බාධාව මෙහෙම අපි පොට්ටෙක් වගේ ඉන්නකොට බීරෙක් වගේ ඉන්නකොට මොඩෙක් වගේ ඉන්නකොට ප්‍රධානම බාධාව අපි වටේ ඉන්න ප්‍රේම කරන කට්ටිය. අපේම අපිම මෙතෙක්කල් සාදරෙන් ආදරෙන් හදාගත්ත කට්ටිය තමයි ඇවිල්ලා කොක්ක ගන්න. කවදාකවත් හිතන්න එපා මේකට මධ්‍යස්ථ පුද්ගලික ඇවිල්ලාට බාධා කරයි. වෛරක්කාරයක් පාද කරන්නේත් නැහැ. පාද කරන්නේ ප්‍රේම කරපත්. පෙමතෝ ජාති සෝකෝ ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා සිංහ භාවිකය කියන්නේ. ඌට විතරයි තාත්තට තියන්න පුළුවන් රත් කිහිල්ලටම සීතලෙ. අනික කාටවත් බෑ. කිට්ටු අන්තිම තමයි තියන්නේ. ලංකාවේ රජකීය රාජාවලි 48 දෙනෙක් 147ක් මැරලා තියෙන පුතාට. වටිනා රාජාවලියක් අපිට තියෙනවා. කිට්ටු අන්තිකම තමයි තියන්නේ. මෙතෙන් එනකොට මතක තියාගන්න අපි මේ ලෝකෙට යමකට ප්‍රිය කරා නම් යමක් මගේ කියාගත්ත දේ සේරම අපිට කැපෙනවා. ඒ සේරකම බාධා වෙනවා. ඉතින් ඒව දීලා දාන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වගේ මුවාවෙන් ඒ වෙලාවට මේ හිත ගොජ දමමින් එල්ලෙන්න අතක් නැතුව කුඩලෙක් වගේ යන මොකේ හරි එල්ලෙන්න බලනකොට අපි මේ මිනිස්සයාට දොස් කියලා වැඩක් නැහැ. මෙච්චර පිරිසුදු කරගත්ත එක කෙලසගත්තා. හැබැයි අනිත් පැත්තත් නොකිය හොඳ නැහැ. කවමදාකවත් කවුරුවක්වත් පළවෙනි වතාවට මේක හරි දේ බව තේරුම් ගන්නෙත් නැහැ. ඒකට ක්‍රමසා විදි දන්නෙත් නැහැ. ලක්ෂ කෝටි වාරයක් වරද්දන. අනා ගන්න, කක්ක කර ගන්න. ඒකට අකුසලයක් නැහැ. කවදා හෝ තේරුම් ගන්න ඕනේ මෙච්චර පිරිසුදු කරත් එක කෙලසන්නේ දෙවන්නේක් නෙවෙයි. Tamangema takatiru kamai. අනාරක්ෂිත බවමයි. කම්මැලි කමමයි. නිදිමතමයි. ඒ නිසා මේ මොකක් හරි එක එල්ලෙන. ඒ එල්ලෙන දෙයමයි ඇහැට කුණක් වටනා වගේ කැවෙන්නේ. ඉතින් අඩු කරන අඩු කරන අඩු කරන ගියොත් අපිට ජීවිතේ කවදා හරි පුළුවන් වෙයි මේ මරණ වේලාවේදී අපි ස්පර්ශ අතාරිනවනේ. මරණ වේලාවේදී සංඥා අතා අල්ලන්න බෑනේ. අල්ලන්න බෑනේ. අල්ලන්න දෙයක් නැති වෙනවා. ප්‍රපංචකිතම හිටිනවනේ. එතකොට භයානක මරණයක් පාටපත් වෙන්නේ මේ මරණය කලින් අත්දකලා තිබුණ නැත්තම්. නමුත් භාවනාව හරහා හත්තට වාරයක් මේක අත්දකලා තිබ්බනම් මරණය වෙලාවේ එච්චර මහ ලොකු දෙයක් ඕකේ ගන්න දෙයක් නැහැ. ඒක නිසා ආනාපානෙ ගෙවිගෙන යනකොට සක්මන් කරනකොට ඒ වෙලාවක් තමන් නැහැ. ඔය රූකඩේ සක්මන් කරනවා. ඊට චිස්පා කතලියක් විතර ගියාට පස්සේ නිකන් ඔය තමන්න තේරෙනවා මේ වයින් කර බොනික් එක්ක වගේ එහාට මම සක්මන් කරනවා. දැන් මැල්ලුම් කප කපා ඉන්නකොට හොඳට සතිය පිටවන්නේ පීය වැඩ කරන වැඩ කරන මැල්ලුක් කැපෙන්න පටන් ගන්නවා. මහගෙන මහගෙන යන්න මැෂින් එකේ අන්තිමට පමනේ වැඩ යනවා. ආන්නේ ඉතින්දි අපිට පේනවා මේ පුරුදු කරාට පස්සේ හරි පැත්තට ඇබ්බැහියට නරක පුරුද්ද වගේ මේ ධර්මයේ හරි පැත්තට තිබ්බට පස්සේ මේ කටයුතු සියල්ලම කෙරෙන තනක් එනවා. එතෙන් තමයි නිපුණ භාවය කියන්නේ. එතෙන් තමයි ශිල්පයේ දක්ෂමකම Taman නෑ. හැබැයි Taman ඇස්තල්මේ කෙරෙනවා. දැන් කාලේ වචනින් කියනවා ඕටෝ පයිලට් එකෙන් දාලා ප්ලේන් එක යනවා. පයිලට් හැබැයි ඇස් දෙක අරගෙන සම්පූර්ණ අවදී මැෂින් එක දිහා බලන්නේ. ස්ක්‍රීන් එකේ පෙන්වන ඔක්කොම බලන්නේ නෝ නිදා ගන්න නැහැ. හැබැයි අත දාන්න යන්නේ. අපිට ඕටෝ පයිලට් එකෙන් බෑ ඇඟිලි ගහලා පුරුදු වෙලා ඒ තරමටම. හැම මඟුලටම ඇඟිලි ගහලා ඕන නැත්තනත් ඇඟිලි ගන්න. ඉතින් ඒ නිසා වැඩේ යන හැටි බලන්න බෑ. ඒ කියන්නේ අපේ හිත තථාගත tattට පත්තලා නැති නිසා. අපිට තේරෙන්නේ නැහැ මේ හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ කියලා. අපිට තේරෙන්නේ අපි මේ නටන්නේ තණ්හාව හරහා කියලා. අපිට තේරෙන්නේ අපි මේ නටන්නේ මාන්නය හරහා කියලා. අපිට තේරෙන්නේ අපි මේ ක්‍රියාත්මක වෙන්නේ දෘෂ්ටි හරහා කියලා. අපි කියනවා නෑ නෑ මම අගති විරහිතයි මට තණ්හා මාන දිටි නෑ මම මේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය වැඩ කරනවා. අනේ ඒ නැති බුදුහාමුදුර මොකද්ද කරන්නේ? මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාති ආගම පිණිසයි කියලා ඉතින් පොස්ටර් ගන්නවා. තමන්ගේ වැඩ පොන්ලේ. සතියක් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් එහෙව් දෙයක යනකොට අපි ජනසංගනිකවට යනවයි කියන්නේ. මේක එක්කනගේ බයිලා අහන එක තමයි. එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට මේලේ කිරි කර දුන්නේ කියලා බුදුහාමුදුරු කියනවා කොච්චිම මොනක්වත් අහන්න එපා. උඹලට දීලා තියෙන මේ සතිය ඔකදිගේ ඵලයන් වැඩි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේකට අවුල් පාස දාගන්න එපා. උඹනාවෙන් මේ අවුල් කරගන්න එපා. ඒකටයි බුද්ධ පුත්‍රයයි කියලා කියන්නේ. ඒකටයි බුද්ධ දුහිතෘන් කියලා කියන්නේ. හැබැයි ඒක මම කියනවා හරිම අමාරුයි. ඒකෙදි තියෙන්නේ මේ නිකන් හිඳීමේ යමක් තියා විචන්න භයානක දෙයක් තියා බල කරබඳ ඉන්න පුළුවන්. තාමත්ම සාධාරණයි තාමත්ම භයානක දෙයක් බල කරබඳ ඉන්න පුළුවන් නැති. බුදු ජානනාත් ඉන්න කාලේ මිත්‍යා වේලු කණ්ඩකී කියලා අම්මා කෙනෙක් ඒ අම්මා කනවැන්දු. ඉතින් අම්මා තමන්ගේ තියෙන මේ ආචාර්ය ධර්ම හතක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මතක් කරනවා. සාරිපුත්‍ර සාන්ති නිකන් අවශ්‍යලා ගන්නවා. ඒ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම පළවෙනි දාසෙන් බුදුහාමුදුරුවෝ දැකපු දවසේ මම පළවෙනි ධ්‍යානෙ ලැබුවා මේ වෙනකන් මම දැන් කනවැන්දුන් අම්මා කෙනෙක් විදිහට තාම කඩාගත්තේ නැහැ. මම දෙවෙනි ධ්‍යානෙත් ලැබුවා මම කඩාගත්තේ නැහැ. තුන්වෙනි ධ්‍යානෙත් ලැබුවා කඩාගත්තේ නැහැ. හතරදිකත් ඒවා කඩාගත්තේ නැහැ. මම අනාගාමී වුණත් බොහොම ලස්සන ගෙදර දොර ගත කරනවා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ඒකට ඉස්සර වෙලා මගේම එකම දරුවා නන්ද කියන දරුවා රජුරවන්ට වැරදි ඔට්ටුවක් ගිහිල්ලා රාජසබළු ඇවිල්ලා එලිපැත්තට තියලා කැපුවේ මෙතන. අත හිටපු එකම පුතා මගේ හිත සැලුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මගේ හිටපු එකම ස්වාමි පුරුෂයා අදිශානතරකින් මැරිලා යක්ෂයෙක් වෙලා හැමදාම මගේ ඇඳට එනවා ස්වාමීන් වහන්සේ තාමත්. මගේ හිත සැලෙන්නේ නැහැ. ඒ විදිහට අපි මේවා දැකලා මේවා පුංචි කරන්න ඉගෙන ගන්නවා. අනේ අම්මේ මේ රජුරවන්ට එන ගහපන් මට හිටපු එකම දරුවනේ බුදු අම්මේ මේකත් මැරුවනේ මුට එන ගහපන් කියලා හිටියොත් කොච්චර ප්‍රපංච කිරීමක්ද වෙන්නේ. වේලුකණ්ඩගේ නන්ද මාතාට අපිට තියෙන හැකියාවක් මගේ කුසින් වදාගත්ත දරුවා මගේ ඉලිපත්තේ තියලා බොරු චෝදනාට කැපුවා මම තාම හිත සලාගත්තේ නැහැ. මගේ ස්වාම පුරුෂයා හදිසි අන්නකින් මැරලා මගේ අඳට එනවා යක්ෂ ස්වරූපයෙන් මට බයක් ඉන්නෙත් නැහැ මට ප්‍රශ්නකුත් නැහැ. මට මේ ඇතිවෙච්ච ධ්‍යාන එකක්වත් කැඩුනෙත් නැහැ. අපිට මෙහෙම වුණා නම් මං හිතන්නේ බුදු සරණ පත්‍රයේ පළවෙනි පිටියේ තමයි සීරීස් එකක් විදිහට දෙවෙනි කොටස ඊගා අවුරුද්ද බලාපොරොත්තු වෙන තුන්වෙනි එක ඊගා එක බලාපොරොත්තු වෙන පත්‍රයේ විකනේ টොප් එකට මොකද වැඩිම ප්‍රපංච කිරීමනේ වැඩිම ජනමාධ්‍යය මේක මතක තියාගන්න මේ සාසනික වැඩ වලට තද්ද බල පිළිලයක් අභ්‍යන්තර සාසනෙටත් පිළිලයක් බාහිර සාසනෙත් පිළින අපි කියන්නේ සාමාන්‍ය නිසරණවන්නේ කියනකොට අඳුරේ කියන. වැඩේ රෑ අඳුරේ විතරයි තියෙන්නේ. ලොකු සාමණේරසිගේ අඳුර ගන්න යන්න එපා වැඩේ කරපන්. වැඩේ කළ පුළුවන් තරම් කාටවත් නොදැනින්න හිටපන් ඒකයි ලස්සන නිවිදී. ඒකෙදි අසා කොච්චර දු අසාධාරණකම් වෙනවා මතක තියන්න හේතුඵල ධර්මයක් ලෝකේ වැඩ කරනවා. ඒක අපිට වැඩිය බොහෝම බලවත් දෙයක් න්‍යාය ධර්මයක් අපිට ඒක වෙනස් කරන්න බෑ. මේවා වෙනස් කරන්න කියලා පෙට්‍රල් පුච්ච ගන්න එපා. අඬු කඩා ගන්න එපා. අතපය කඩා ගන්න එපා. ඉමත් එක හැප්පෙන්නේ යන්න යන්න න්‍යාය ධර්මයේ තේරුම් ගන්න බැරි වෙලා යනවා. න්‍යාය ධර්මයට යන්න ඇරලා බීරෙක් වගේ, පොට්ටෙක් වගේ, ගොඩෙක් වගේ, කොන්දපන් නැති එකෙක් වගේ, මිනිහක් වගේ බලාගෙන හිටියොත් සිද්ධි හමාර වේගන යනකොට ලස්සන ධර්මතාවයක් මතුවෙනවා. මතක තියාගන්න ධර්මතාවය මතුවෙන්නේ සිද්ධිය ගෙවන් වෙන තැන. මුලදිවත් මැදදිවත් මේ. මුලදි මැදදි හරි සීලාරයක් තියෙනවා. කියා පාණ්ඩ හිතනවා, අල්ල බදා ගන්න හිතනවා, ලියා ගන්න හිතනවා. සිද්ධිය ඉවර වෙන තැනදී බලනකොට ඒ නාටකෙම හිටපු කවුරුවක්වත් නැහැ. ඔක්කොමලා ගිහිල්ලා Tamanda විතරක් දැනගත හැකි. තොවිල නටලා ඉවර වුණාට පස්සේ පිටියේ මොකද වෙලා තියෙන්නේ කොයි තොවිල නැතුවත් පිටිය එකයි. සංඥාවේ තොවිල නැතුවට පස්සෙත් පිටිය එකයි. සංස්කාර තොවිල නැතුවට පස්සෙත් පිටිය එකයි. විඥාන තොවිල නැතුවට පස්සෙත් පිටිය එකයි. වේදනා තොවිල නැතුවට පස්සෙත් පිටිය එකයි. රූප තොইলෙනට පස්සේ පිටි එකයි. කොයි එකෙන් ගියත් මේ ගිමන් වෙන තැන තමයි, ක්ෂය වෙන තැන තමයි, වැය වෙන තැන තමයි තියෙන. ඉතින්දී අපිට මේ කඩිකුලප්පුවක් එනවා. නිදිමතක් එනවා, බයක් එනවා, කම්මැලිකමක් එනවා. ඒකට තමයි කෙලස් කියන්නේ. අපිකට ලෑස්තිලා යන්න ඕනේ කෙලස් එනකොට මේ බාරපතල දෙයකට මම යන්නේ ඔබ වරේ. ඔබ ඇවිල්ලා දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් මම අතින් නෑ. මම අදත් කරනවා හෙටත් කරනවා කියලා යන්න පටන් ගත්තොත් සමහරු සංඥාවෙන් කඩනවා. සමහර රූපෙන් කරනවා, සමහර වේදනාවෙන් කරනවා, සංඥාවෙන් කරනවා. ඉතින් ඒ යන්න දෙන්නේ නැත්තේ එතින්ට කිට්ටු එකන එනකොට මනුෂ්‍ය භාවනා කරන එනකොට වටේ රොද්ද බැඳගෙන පිස්සු පිහට්ට වට වෙනවා. වට කරලා ආශිර්වාද කරන්න පටන් අරගනවා ඔබතුමාට මේක තියෙනවා ඔබතුමීට මේක තියෙනවා. ඉතින් මේ මිච්ඡර ලස්සනට හදාගත්ත අර යෝගාවචරය අර ආවඩ ආයි බෝම් කියන කට්ටියගේ ස්තෝත්‍ර වලට යට වෙලා අයියෝ සාසනෙට වෙලා තියෙන දෙයක්. බුදුමාකාර මේ අසාසනික දේවල් සාසනික කරගෙන ප්‍රපංච කලිට නැතිවල ප්‍රපංච කරමින් මේකත් බුදුබණ කියාගෙන යනවා. ඉතින් හැබැයි අපි සංසාරේ හිටපු තැන් නෙවෙයි. ඒ නිසා අපිට දොස් කියන්න බෑ. ඒක නිසා එතෙන්ට යනකොට ඒ පිස්ස පිහට වට වෙනවා. ඒ මේ ඒ වට වෙන පිස්සම් පිහටගේ එක ලකුණක් තියෙනවා. උන් එක එකක් දිවන පතනයි නෙවෙයි. උන්ට ඕනේ මැජික්. උන්ට ඕනේ අභිඥා. උන් ඕනේ මේ ඉර්ධි ප්‍රාතිහාරය. ඒක එන්නකොටම දැනගන්න භයානක ලකුණ. සංඥාව ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ ස්පර්ශ ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රපංච ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ නිවන ප්‍රාර්ථනා කරන මිනිහට විතරයි. අනික් කෙනාට කරන්නත් බෑ. අනික් කෙනා ඊට මඟදිම නතර වෙනවා මේ හම්බෙන දේවල් වලදී. ඒ වගේම ඒ නතර කරන්න වගේ වටේට රොද බැඳගෙන පිස්සු පිහට් එකතු වෙනවා. ඒ ගොල්ල දෙකොල්ල එකතු වෙලා තමයි මාර්යා ක්‍රියාත්මක වෙන්නේ ලාභ සත්කාර හරහා. ඒ නිසා යහන කෙනා දැනගන්න ඕනේ ජනසංගනිකාව වැඩි වෙනවනම් ඔය නිවෙනෙන් එපිට තියෙන ඔය මැජික් ගැන කතා කරන එනවනම් ඒක ඉතින් භයානක තමන්ගේ කෙලෙසයක් නැත්නම් තමන් කෙලසෙන තැන පුළුවන් තරම් අයින් වෙන්නේ. බොහොම ලස්සන කතාවක් කිව්වා කියලා තියෙනවා මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ තමන්ගේ භාවනාව හරියාගෙන යනවනම් තමන්ගේ භාවනාව දියුණු වෙන යනවනම් ඒ ශාන්ත කියලා කියන්නේ අමුතුතාවට නෑදෑයන්ගෙන් පරිසම් වෙන්නේ. නෑදෑයන්ගෙන් පරිසම් වෙන්නේ. මේගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ මිනිහකින් හරි කමන්නේ ගියක් හරි හම්බ කරන්න. මේගොල්ලන්ට නිවන් දකින්න ඕන කමන්නේ ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒ ලාභය හරහා සත්කාරය හරහා යන්න. මම කියනවා නෑදෑය සහ හිත මිත්‍රයන්ගෙන් දෙකෙන්ම අයින් වෙන්න. ඒ වේගොල්ල හරහා තමයි මේ කොක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට යෝගාචර තනිකම රජකමක් වගේ සලකන්න වෙනවා. එහෙම නැත්නම් අපි කියන මේ උදේ කලාව සියලු කලාවන් හොඳම සකල කලාවල් වලට වැඩිය හොඳයි හුදේ කලාව. විස්රාමයේ විවේකයේ අගය කරගෙන යනවා නම් ওই සංඥාව ගෙවම් කරන එක අමාරුයි. නැත්තම් එකක් Taman ඒ ලාමක දේවල් වලට රැවටෙනවා. නැත්තම් ඒ ලාමක දේවල් වලට රැවටිච්ච මේ මැජික් කැමැති කට්ටියගේ මේ ලාභ සත්කාර වැඩි වෙලා ඒත් වැටෙනවා. ඉතින් කලාතුරකින් මිනිස්සු තමයි ඒ කලාතුරකින් සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් යෝනිසමනසිකාර කෙනෙක් තමයි මේ කොඩිය තියාන කෙලින්ම ඉදිරියට යන්නේ. ඒක මම හිතනවා මනුෂ්‍ය ඉතිහාසයේ සිද්ධ වෙන ප්‍රශංසනීයම හොඳම සාහිත්‍ය කෘතිය එක තමයි. ඒක ලක්ෂ කෝටි වාරයක් වැරදි වැරදි වැටි වැටි තමයි යන්නේ. ඒක නිසා මේ දේශනාවෙන් මම අද මතු කරන්න උත්සාහ කරේ මේ කියන ස්පර්ශ ගෙවෙන එක සංඥා ගෙවෙන එක අපිට දුර්ලභ දෙයක් නෙවෙයි. ඒක නිතර තියෙනවා අපි මේකට බයයි. අපි මේකට නොසලකනවා. අපි මේකට අනුග්‍රහ කරන්නේ. අපි ඒ වෙනුවට ප්‍රපංච කරනවා. අපි ඒ වෙනුවට සංඥා වඩනවා. ඒක නිසා ඉවැනි කෙනාට තේරුම් අරගන්න වෙන්නේ මේ සංඥා වැඩි වීම ප්‍රපංච කිරීමට දෙවන්නේක් සම්බන්ධ නැහැ. සම්බන්ධ වෙන දෙවන්න තමයි මෝඩකම කියන්නේ. අවිද්‍යාවමයි. අවිද්‍යාවමයි දැනගෙන එන්නකොටම මේක ප්‍රපංචයක් මේක මඤ්ඤණාවක් මේක සංඥාවක් මේක නැති කරන්න මම කොද්ද කරන්න ඕනේ කියලා තමන්ගෙම පෙර ආදීනව පක්ෂේ බලලා අයින් වෙන්න පටන් අරගත්තොත් ඒක බුදුරජාන් වහන්සේ කියන්නේ මනුෂ්‍ය ජීවිතේ රසවත්ම ප්‍රබෝධමත්ම මනුෂ්‍ය වුණත් දෙද්දිසෙත උනන්දු කරන කාරණාව තමයි තමන්ගේ ප්‍රපංචය එනකොට හඳුනා ගන්න පුළුවන්. මේක හරහා දුක එන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන් නම් අර දුකේ තියෙන පැංගිරි ගතිය අයින් වෙලා දුක පරම සත්‍යයක් බවට පත් වෙනවා. දුක මිහිරියක් මිහිරියාවක් බවට පත් වෙනවා. ආර්ය දුක්ඛ සත්‍යයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒක හරියට අඳුර ගැනීමේදී භාවනාව වගේම සම්මා දිට්ඨියත් යෝනිසමංස්කාරති තමත් වැදගත් වෙනවා. නමුත් ඒකෙදී මේ සංඥා චෛතසිකය හරීම මායාකාරී. හරීම වංචනිකයි. මුත් ඒක දැනගන්න එක විතර අවංකකමක් නැති නිසා අපි අදිෂ්ඨාන කරගනිමු අපි මේ කරලා තියෙන සීල පින්කම් වලින් මේ මනෝනේ මේ ධර්ම දේශනා මාර්ගයේ මේ සංඥා අපිව වංච කරන්න එනකොට වහාම එන තැනදීම හඳුනා ගන්නේ මේ සියලු කටයුතුත් අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා